කියන ප්‍රාර්ථනා සිත දරාගෙන බුද්ධ පූජා බෝධි පූජා පැවැත්වීමට සමාධිගත වූ ආත්මින් සාන්තව নমස්කාරය කියමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා ප්‍රතිගන්නාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලම්පදින්තේන දීපේන තමදං සින තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං විඤ්ඤුල්ලතා පදින්තේන දීපේන තමදං සින තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගං නිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනං සුගන්ධිනං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයනේ තං භගවා පතිගන්නාතු මුත්තමේ අදිවාසේතු ලෝභන්තේ පානියං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු ලෝභන්තේ අට්ඨපානං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අභිවාතේතුනෝ බන්තේ චතුමදුරං පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන්නාතු මුත්තෙමේ නාගවල්ලී දලූපේතං චුන්නපුග සමායුතං ආම්බුලං පටිගන්නාතු සකප්පුරමිදන් ජිනෝ වන්නගන්ධේ ගුණෝපේතං වේතං කුසුම සම්පතින් පූජයාමි මුනින්දං සේසිනේ පාද සරරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං දුක්ඛං නිලායති යතයිදං මේ කායෝ සකායති විනාශ භවං ධම්මං දජේ දරං දීනං දජුං ගතමයසං දජේනේතේන පූජේමි ධම්ම රාජං දජෝපමං සාදු සාදු සාදු ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධාතීතාච යේච බුද්ධා අනාගතා පච්චුම්පන්නා චේ බුද්ධාං වන්දාමි සම්මදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්චවඤ්ඤේන හෝතු මේ ජය මංගලං උත්තමං යේන වන්දේ අං පාදපන්සු අරුත්තමං බුද්දේ කායිකෝ දෝචෝ බුද්ධෝ කමතුතං මමං සාදු සාදු සාදු සක්ඛාතු භගවතෝ ධම්මෝ සම්නිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චන්තං වේදි සම්මෝ විඤ්ඤුහිතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මානාගතා පච්චුම්පන්නාච යේ ධම්මං අහං වන්දාමි සම්මදා නක්ඛිමේ සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ අදිදං චත්තාරි පුරිස යෝගානි අත්ථ පුරිස පුංගලා සංඝං අතීතෝ චේත සංඝං අනාගතා පච්චුම්පන්නා චේ සංඝං අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සත්‍යවන්දේන උත්තමංගේන වන්දේහං සංඝං චතිනිදෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු ධම්මං සාදු සාදු සාදු දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටි සම්විදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටි සම්විදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියක්ඛේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරී ඥානං බුද්ධ සමාපත්තියානං බුද්ධ ඥානං සම්බන්යුත ඥානං බුද්ධ තස්සිස්ස නමත්තු චක්කමන්තස්ස සිරීමතෝ සිකින්ස පිනමත්තු සම්බූතානුකම්පිනෝ වෙස්සබුස්ස නමත්තු නාතකංස තපන්ති සීමතෝ නමෝ තේසං සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සාදු සාදු සාදු බෝධි වන්දනාව යස්ස මූලේ නිසින්නෝව සම්මානි විජයං අකා පත්තෝ සම්බන්්‍යුතං සත්තාවන්නේ තං බෝධිපාදපං ඉමේගේ මහා බෝධි ලෝකනාචේන පූජිතා අහං පිටේ නමස්සාමි බෝධි රාජා නමතුතේ පඨමං බෝධි පල්ලංකං ဒ ුතියන්තේ තතියං චංකමනං සෙත්තං චතුර්ථං රතනාගරං පංචමං අජපාලන්තේ මුචලින්නේන චත්තමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං මහා කරුණා පතිමන්නිතන්තේ අනන්ත ඥානස්සේ අසදාගෙන පඤ්ඤස්සේ දස පාරමිතා බල සමුදිතංගේ දස බල සමන්නාගතංසේ අපරිමේය ගුණ සාගරස්සේ අම්හාකම් සත්තුනු සරසේරං සිජාල පරිකින්නම් සම්මා සම්බුද්ධ පූජිතං සිරිබෝධි රාජං සිරසා නමාමි සාදු සාදු සාදු ඉන්ද්‍රනීලේවන්න පත්පේසේත කන්දේ බාසුරං සත්තු නිත්ත පංකජානි පූජිතංග සතදං අංග බෝධීනාම වාම දේව රුක්ඛ සම්නිබං සම්නිසාල බෝධිපාද පං නමාමි සම්මදා සුපතින්තිත රත්නනුරාධ පුරේ සමදිත්තිත දක්ඛින සාක භවං සුභමේඝ වනම්බර මේඝ නිබං ජය බෝධි මහං පනමාමි වරං මහියංගනං නාගදීපං කල්යාණං පගලාන්තනං දිවාගුවන් දීගවා පීතේ කියන්චේ මුතිංගනං පිස්ස මහා විහාරං චේ බෝධින් මරිච වට්ඨියං සුවන්නමනී මහාචේත්‍යං තුපාරාම භයගිරිං ජේතවනං සේලචේත්‍යං තථාකාචරගාමකං ඒකේ සෝලකටානානියං වන්දාමි සම්මදා නොයසුතෝ සුගත සාකිය සීහනාතෝ ජාතක්ඛනේ සපදසාව විසංකමිත්වා යස්මින් උදීරේ ගිරං වරලුම් විනිම්හි දුක්ඛං ජාත චේතිය මං සිරසා නමාමි යස්මින් නිසංජ වජිනාසන බන්ධනේන ජෙත්වා සවාසන කිලේස බලං නොනින්ද සම්බෝධි ඥානමව ගම්ම විහාති සම්මා සංබෝධි චේතිය මං සිරසා නමාමි සංකම්පයං දස සාන්තිය ලෝක ධාතුම් දේසේති යත්‍ර භගවා වරදම්ම චක්කං වාරාණසී පුර සමීපවනේමි සන්ධම්ම චේතිය මං සිරසා නමාමි කත්වාන ලෝකහිත මත්ත හිතං චනාතෝ ආසීති කෝව උපවන්තන කානනම් යස්මින් නිපඤ්ඤගතවා නිරුපාදිසේසං නිම්බාන චේතිය මං සිරසා නමාමි වන්දාමි චේති අං සම්බං සම්බතානේ සුපතින්තිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේති අංසම්බං සම්බතානේ සුපතින්ත්‍රිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේති අංසම්බං සම්බතානේ සුපතින්ත්‍රිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං රූපං සකලං සදා සාදු සාදු සාදු සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං වන්දාමි බෝධි රාජානං නිබ්බාන සුඛ සින්දියා පන් පූජාව සේවිකං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපාලෝකේන සාදරං සෝද පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජා ගන්ධ ධූපේන සාදරං මල් පූජාව සේමිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධ කුප්පේන සාදරං මල් ධම් පූජාව සේවිතං ධම්ම රාජ ගන්වද උපදාමේන සාදරං කොඩි පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දජේන කේන සාදරං අෂ්ඨපාන පූජාව රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ඕසදේනේන සාදරං සුන්දපන් අභිෂේක පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධ ඒන සාදරං සීලාගේ ප්‍රතිපත්ති පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පටිපත්තියාපි සාදරං සාදු සාදු සාදු මේ පූජා වාක්‍යයක් කියවමු නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියක් මින් මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියක් මින් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියක් මින් වැඩ හිඳින්නා වූ තුන්ලො දෙපිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් අසුවක් අනුයන්ජන ලක්ෂණයෙන් යාම ප්‍රභාවෙන් හේතුමාලා ලංකාරයෙන් සවනංගන බුදු රැත්මාලා හිරු මණ්ඩලක් මෙන් බබලන්නා වූ තුම් ලෝක වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට යෝග්‍ය වූ අග්‍ර දක්ෂිනා සක්‍රාති දේවරු සක්‍රාති සක්‍රවු බ්‍රහ්මාති බ්‍රහ්මවු මාර පරාජය කළා වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අභිපූජනීය දස බලධාරී වූ ලෝකස්වාමී වූ භාග්‍යවත් අරියත් විපස්සී බුදු රජාණන් වහන්සේටද සිතී බුදු රජාණන් වෙස්ස වූ බුදු රජාණන් වහන්සේටද කකුසඳ බුදු රජාණන් වහන්සේටද ඕනාගමන බුදු රජාණන් වහන්සේටද කාශ්‍යප බුදු රජාණන් වහන්සේටද ගෞතම බුදු රජාණන් වහන්සේටද ලොව පහළ වී වදාලා වූ අනන්ත අපරිමාණ වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද මහා කරුණික වූ ශාන්ති නායක ධර්ම රාජයානන් වහන්සේ විසින් සරුවක්ඥතා ඥානයට පැමිණීම පිණිස සේවනය කරන ලද බෝධි රාජයාණන් වහන්සේටද සතර මාර්ග ඥාන බෝධියටද සතර ඵල ඥාන බෝධියටද සරුවක්ඥතා ඥාන බෝධියටද ශාන්ත නිර්වාණ ධාතු බෝධියටද දොළොස් දහසකින් අධික සුවඳ කෙලින් ගල්වන ලදේ මැදී පාලෝකයෙන්ද දොළොස් දහසකින් අධික වූ විදුලි බුබුලු ආලෝකයෙන්ද පූජා කරමි පූජා වේවා සුගන්ධ ධූපයෙන්ද පූජා කරමි පූජා වේවා සුවඳ මල් සමයෙන්ද පූජා කරමි පූජා වේවා විසිතුරු මල් දම් සමයෙන්ද පූජා කරමි පූජා වේවා විසිතුරු කොඩි සමයෙන්ද පූජා කරමි පූජා වේවා ප්‍රණීත අෂ්ඨපාන ගිලන් පසෙන්ද ප්‍රණීත චතුමදුරෙන්ද දැහැත් බෙහෙත් අවසදයෙන්ද පූජා කරමි පූජා වේවා සුවඳතන් අභිෂේකයෙන්ද පූජා කරමි පූජා වේවා සීලාදී ප්‍රතිපත්ති ධර්මයෙන්ද පූජා කරමි පූජා වේවා මෙසේ බුද්ධ පූජා පැවැත්වීමද බෝධි පූජා පැවැත්වීමද ඥාන පූජා පැවැත්වීමද බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ චාරිත්‍ර සීලයකි මම දේ උතුම් චාරිත්‍ර සීලය මෙසේ අනුගමනය කරමි මේ ප්‍රණීත පූජා වස්තු සමූහයේ අනිත්‍යත්වයට යන්නාසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය සියලු සංස්කාරයෝ දුක්ඛයෝය සියලු ධර්මයෝ අනාත්මයෝය මේ බුද්ධ පූජාමයේ බෝධි පූජාමය ඥාන පූජාමය වන්දනාමය සීලමය ප්‍රතිපත්තිමය කුසලානි සංසධර්මය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමි සැනසී පැමිණ වදාලා පරම රමණීය ශාන්ති ලක්ෂණ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම හේතු වේවා වාසනාවේ සාදු සිද්ධාර්ථ ගෞතම සාක්‍ය මුනිේන්ද්‍රයේ සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝතුරා බුදුබාපතා සත් අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි මනෝ ප්‍රනිධානයේ පිරු බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභවයෙන්ද නවා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි වාක් ප්‍රනිධානයේ පිරු බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන්ද ශාලා සංඛයේ කල්පලක්ෂයක් මුළුනේ සූවිසි විවරණ පතුල් ලැබමින් මහා ප්‍රනිධානයේ කෙරූ බව ඒකාන්ත සත්‍යයි එම සත්‍යානුභව බලයෙන්ද මෙයින් අවුරුදු 2594කුත් මාස 10කුත් දින 10ව 14කට පෙර බෝධි මූලයේ ආරා වැඩි ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු බව ලැබූ බව ඒකාන්ත සත්‍යයම සත්‍යානුභව බලයෙන්ද එම වජ්‍රාසනාරූඪව එම බෝධීන් වහන්සේට පිටදී ආબોධ කළ ਸਰුවක්ඥාඥානුභා බලයෙන්ද මෙතෙක් වේලා අප විසින් රැස්පත් කරගන්නා ලද බුද්ධ පූජා, බෝධි පූජා, ඥාන පූජා, කුසලානිසංස ධර්ම බලයෙන්ද මේ පුණ්‍යලාභයේ අනුමෝදන් වන දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයේ ආශිර්වාද බලයෙන්ද මේ උතුම් අවස්ථාවේ සහභාගී වන සෑම දෙනාට සතක් සාන්තියක් යහපතක් වේවා ආයුරාෝග්‍ය සම්ප්‍රසල සේවා සම්බුද්ධ ශාසන භාරධාරීව සිට සේ කල්යාණ යෝගාත්ම සාස්ත්‍රාව ආරම්භ කොට ඒ චිරස්ථිතිය සඳහා පූර්ණ බලේ පවරා පවත්ී වදාළ පූජනීය රාජකීය පඬිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශා බෙදාන මාහිමියන් වහන්සේට පූජනීය රාජකීය පඬිත මාතර ශ්‍රී ඥානාරාම බෙදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේට පූජනීය ගැටමාන්නේ පඬිත් ශ්‍රී විමලවංශ ස්වාමින් වහන්සේට පූජනීය විගොඩ බෝධිඩාකච්ච ස්වාමින් වහන්සේට සස සියලෝම සංඝ පිරිත්‍රෝන් වහන්සේලාට මේ පුණ්‍ය ලාභයේ අත්පත් වේවා මතුලෝ තුදා බුදුබාම ලබත්වා වාගේම අභාව ප්‍රාප්ත මෞපිය සහෝදරාදී සියලු දෙනාටද වාගේම දායක කාරකාදී සෑම දෙනාටද මේ පුණ්‍ය ලාභ හේතුවෙන් අජරාමර සාන්තේ අමා මහ නිවන් සුවත් වේවා වර්තමානයේ ශ්‍රී කල්යාණ යෝගාත්ම සංස්ථාවේ ප්‍රථමේ ප්‍රධාන සභාපතිමාහිමියන් වහන්සේගේ පටන් සීලම බුද්ධ පුත්‍ර සංඝ රත්නයටත් විශේෂයෙන් මේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ මේ කටයුතු සංවිධානය කරන පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ ප්‍රදාන සීලෝම ප්‍රිය සීලේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ත්‍රිපිටක දානීය වෙමින් ධ්‍යාන විඥා උපදවමින් බුදුසසුන ආලෝකමත් කරමින් බුදුසසුන চিරක් නිතේර පමනුවමින් බෝධි සම්භාර පුරා ගන්නට ආයුෂ ආරෝග්‍ය සම්පත්‍ය ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව සිත ශාන්තිය ලැබේවා සැලසේවා එසේම මෙම ශ්‍රී කල්යාණ යෝගාත්ම සාත්තානුබද්ධ සීලම සේනාසනවල වාසයේ සංඝ පිළිසෙටහා දායක කාර්කාදී සෑම දිනකටත් හෙට දවසේ මහා සංඝ රත්නයට හා සීල පිළිසල දානෝපස්ථාන සඳහා පැමිණ සිටින දොම්පේ හද්දාගල ආරණ්‍යස්ත දායක පිරිස නාවින ආරණ්‍යස්ත දායක පිරිස ආදී සෑම දෙනාටත් එවාගේම අද මේ විදුලි පහන්නා ලෝකේ හා තෙල් පහන්නා ලෝකේ පිරිනැමූ සීල සත්පුරුෂ මණ්ඩලයටත් මේ සැරසිනි කටයුතු සංවිධානය කරන පින්නතුණටත් විශේෂයෙන්ම මේ ස්ථානයේ ආලෝක පූජාව සඳහා ජෙනරේටරයක් සම්පාදනය කොට අපට නිර්ගාස ප්‍රතිමින් පරිත්‍යාග කළ අපේ පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේට සහ ඊට පූර්ණ අනුග්‍රහ සැලසූ වැසිරිපුර ජයරත්න මහත්මයා ප්‍රදාන සිනු දෙනාටමත් එවාගේම අද මේ ස්ථානයේ සිදු කරන මේ පින්කමේදී ප්‍රතිපත්ති පූජාවේ නියුක්තව සිටින සීලම සිල් පිළිසේ සෑම දෙනාටමත් එවාගේම කේතන් දන්සල් ගිලම්පස ආදී පරිත්‍යාකන හැමදෙනාටත් මේ මල් පාන් ආදී සුගන්ධ වර්ග හා සසු පූජා වස්තු සම්පාදනය කර පැමිණි සෑම දෙනාටමත් ශ්‍රී ලංකාවේ සීළු බෞද්ධ ජනතාවට මේ නාම ලේඛනයේ සඳහන් ඇති සෙත් මෙත් පැවැත්වූ සීලම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරාය ਸਰවෝපද්දරයන් නිවාරණය වී ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා ධර්මාඥාන භාවනාඥාන වැඩේවා පිරිහෙන බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබේවා ශ්‍රී ලංකාවේ ධර්ම රාජ්‍යයක් උදාපත් වේවා උදාපත් වී ඇති රාජ්‍ය පාලනීය ධර්මිෂ්ඨ වේවා ත්‍රිවිධ මුදා පොලිස් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සිදුන දිනාගේ ජීවිත ආරක්ෂා වේවා. ඒ සෑම දිනාර්සේ කල්ය ශ්‍රී ලංකා දීපයේ ශේම භූමියක් මෙන් ආරක්ෂා කර ගැනීමද ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව ලැබේවා. බුදු සසුනටත් බෞද්ධ ජනතාවටත් බෞද්ධ රාජ්‍යයටත් පෙරහිව ක්‍රියා කරන අනිල් ලබ්ධික ජනතාව සාමයේ සමාදානයේ පිහිටත්වා නොයසේනම් බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා දීප ගමනේදී ලක්දිව ආරංගන සිට සිටියේ අච්ඡන්දික අභාව්‍ය යක්ෂ සේනාව ගිරිදිවිනට යවන ලද්දාසේ ඒ අබෞද්ධ පිරිස ශ්‍රී ලංකාවේ බෞද්ධයන් වාටපත් සාමේ නොපිහිටන්නා වුණන් සිත සතුටින් වෙනත් රටකට පැමිණෙත්වා ශ්‍රී ලංකාව 100%ක් බෞද්ධයන්ගේ ශේම භූමියක් ධර්මද්වීපයක් වාටපත් වේවා අපි සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලව ජයගෙන කතු බෝධි ඥාන වලින් අග්‍රාමා නිවන් සෝපිනිස හේතු වේවා හෙට උදෑසන පැවිදි පැවිදි බිමට පත්වන බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද එම දෙමෝපියන් ආදී ඥාති මිත්‍රාදීන්ටද එසේම ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා තවත වශයෙන් කල්යාණ යෝගාත්ම සංස්ථාවට සිල්වත් ගුණවත් නැනවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා පහළ වෙමින් බුදු සසුන බැබලේවා ශ්‍රී කල්යාණ යෝගාත්ම සංස්ථාවේ සියලුම බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ කිරිදියමින් එකතු වෙමින් සාමග්‍රේ ධර්මයේ පිහිටා මේ බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා කටයුතු කෙරෙත්වා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් අපි සෙද්ගාථා සජ්ජායනා කොට නිමවා කරණීය මෙත්ත සූත්‍ර දේශනෙන් අනතුරුව දෙවියන් සෑත ලෝකයාට පින්පෙත් පමුණවා ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමට සාවධාන වෙමු ජයෝ මුනින්දත් සසුබෝධි මූලේ අහෝසි මාරත් සපරාජයෝහි උංගෝසයුම් යං සේපර චේන සුවත්ති හෝතු සාදු සාදු විශේෂයෙන් අපේ ආශිර්වාදයේ පැවැත් යුතු කාවකෙන කීපයක් හේතු තියෙනවා මට උපස්ථාන සැලසෙමින් සෙවණැල්ලක් වාගේ ඇසිරෙන මේ පූජ්‍ය ජයන්තපුර ආරිචීල ස්වාමීන් වහන්සේ අසනීපින් ඉන්නේ. අද නමගේ ජන්මදිනයේ ඒ නමට මින් ඉදිරියට අසනීප සංසිඳී තමන් බලාපොරොත්තු වන සාසන පරමාර්ථයන් සපුරා ගන්නට නිරෝගී සුවය දීර්ඝාසත් වේවා කියා අපි ආශිංසන කරනවා ඒකෝ මේ සී කල්යාණ යෝගාසෝ මධ්‍යස්ථානයෙහි පුඤ්ඤාධාර භාර කණ්ඩ කාල මණ්ඩලය අපි සිහි කළ යුතු තියෙන කොළඹ ඒකම දැනටපත් වීමේ කටයුතු සංවිධාන කරන මෙම ගල්දුව ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය නිලධාරි මණ්ඩලයේ විශේෂයෙන්ම කැපවී කටයුතු කරන පියසේන මහත්මයා අපේ ලියන මහත්මේ ළමේ හැම දිනාටම මේ කුසල අනුභවයෙන් නිරෝගී සෝය ඇතු මේ බුදු සසුනට උරදී ලයදී අභිවෘද්ධියේ සලසාලීම සඳහා ශක්තිය බලය ධෛර්ය වීරිය ආයුෂ ආරෝග්‍ය සම්ප්‍රත්‍ය අභිවර්ධනයේ වේවා ආඛ්‍යා මෛත්‍රී කරනවා දැන් අපේ කරණීය සූත්‍රය සජ්ජායනා කරමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරණීය මත්තේ කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡේ සක්ඛෝ ජෝච සෝජෝච සුවචෝ චක්ඛමුදුවන් තිමානී සංකස්සකෝ ච සුබරෝ ච අපකින්චෝ ච සල්ලවකන්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච අපගම්බෝ කුලේසු අනනුගින්දෝ නච කුන්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතන්තා යේකේ චිපාන භූතන්ති තසවතාවනාවංශේසා දීගාවයේ මහන්තවා මජ්ජිම රස්සකානුකතුලා දිත්තාවායේව අන්නිත්තායේ චදුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ඥානසන පකිග සංඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේ මාතායතනියං කුත්තං ආයුෂා ඒක කුත්ත මනුරක්ඛේ එවං පිසම්ම භූතේසු මානසං භාවයේ අපරිමාණං මෙත්තංච සම්මෙලෝකස්මින් මාන සංභාවයේ අපරිමානං බුද්ධං අදෝච තිරියං චේ අසම්බාධං අවේරං අසපන්තං තිත්තං චරං නිසින්නෝ වාචයනෝ වායවතං විගතමින්දෝ ඒතං එය්‍ය බ්‍රහ්මමිතං විහාරං ඉදමහු නිත්‍තිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ආමේසු විනේය ගේදං නහි ජාතු ගම්භසෙයං කුනරේති ඒතේන සච්චවං යේන සොත්තිතේ හෝතු සම්මදා ඒතේන සච්චවං යේන සොත්තිතේ හෝතු සම්මදා ඒතේන සච්චවං යේන සොත්තිතේ හෝතු සම්මදා සම්මේතියෝ විමඤ්ඤන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සක්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සුඛි භවන්තු තේ ලක්ඛත්‍යයක් භූතානං පාපංගානිවරණ පරිත්තස්සනුභාවේන අන්තුතේ සංඋපන්දමේ යන් දුන්නි මෙත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස සන්දු පාපංගෝ දුසුඛිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන් දුන්නි මෙත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස සන්දු පාපංගෝ සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යම් දුන් නිමිත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස චන්දෝ ආපංගහෝ දුසුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛපත්තා චනින් දුක්ඛා භයපත්තා චනින් භය සෝකම් පත්තා චනි සෝකං තු සම්මේ පිපානින සම්මේ බුද්ධා බලපත්තා පච්චේකානං ත්‍යං බලං අරහන්තානං චතේජේන රක්ඛං බන්දාම සම්මසෝ ධම්මේ බුද්ධ බලප්පන්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චේතේන රක්ඛං බන්ධාම සම්මසෝ සම්මේ බුද්ධ බලප්පන්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චේතේන රක්ඛං බන්ධාම සම්මසෝ ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා පස්මින් විහාරේ චාරාමි අදිවත්තා ච දේවතා අනුමෝදිत्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං කප්පසත සාසානී සෝලසාපිය සම්තියේ සම්දරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුද්ධ භාවය බද්දකප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මෙත්තයෝ පුඤ්ඤං මේ අනුමෝදතු චත්තාරෝ ච මහරජා සක්ඛෝ චාපි සුරාපරේ අනුමෝදිत्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං එත්තාවතාචයම් හේහි සංගතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා දානං දදන්තු සන්ධාය සීලං රක්ඛන්තු සම්මදා භාවනා මිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා සම්මේ සත්තාච මඤ්ඤත්තා හිතාච අහිතාච මේ අනුමෝදිत्वा නිමං පුඤ්ඤං බුද්ධං අමතං පදං බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේ පැතු ශාසනාභිවෘද්ධි ප්‍රාර්ථනාවක් යම් කත්තං කුසලං තස්සේ ආනුභාවේන පානිනු සම්මේ සම්ධම්ම රාජස්ස ඤත්වා ධම්මං සුඛාවහං ආපුනන්තු විසුද්ධාය සුඛාය පටිපත්තියා අශෝකමනුපායා සංනිබ්බාන සුඛමුත්තමං චිරං කිච්ඡතු සම්ධම්මෝ ධම්මේ හොන්තු සගාරවා සම්මේපි සත්තා කාලේන සම්මා දේවෝ පවස්සතු යතරක්ඛින් සුකෝරානා සුරාජානෝ තතේ විමං රාජාරක්ඛතු ධම්මේන අත්තනෝව පජං පජං සිරං චිත්තතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සම්මේ පිපානිනෝ සම්මාවස්සතු කාලේන දේවෝ ච ජගති පති සන්ධම්ම නිරතෝ ලෝකං ධම්මේ නේව පසසතු අප සෑම දිනාගේ පැතුම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තුයාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තුයාව නිම්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිම්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආචවක්ඛයාවං හෝතු සම්මෙ දුක්ඛාපමුඤ්චතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්දායි මාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුච්ඡසාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං පච්චයං කමමි බන්තේ භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මහා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික කාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝේ පුඤ්ඤක්කෙත් අනුත්තර සාදු සාදු සාදු පුරා දෙපයක් තරම් කාලයක් ඉන්නතුන් නොසෙල්වී බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව මේ උතුම් පූජා සංවිධානයේ සහභාගී වුණා. ඒ සෑම දිනම රැස්පත් කරගත් කුසල සම්භාරේ බුදු සසුනේ চিරත් හිතේ පිණිස පවතිවා. ඒ කුසලානුභාවයෙන් හා රත්නත්‍රානුභාවයෙන් මේ සෑම දිනාට නිදුක්ව නිරෝගීව සුවපත්ව ජින්සත් සතවර්ෂ ආදික කාලයක් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියා සංඝ රත්නිය ආශිර්වාද කරනවා ඒකම විශේෂ නිවේදනයක් වශයෙන් දැන් අපේ මේ උතුම් පින්කමේ කටයුතු තව ඉදිරියේ තියෙනවා හෙට උදේ පාන්දර ශීරපායාස බුද්ධ පූජාව 6ට කාලක් පමණ වෙනකොට වැඩම කරවාගෙන එන්නට ඕනේ ඒකම සංඝ රත්නයේ උදේ හිල් දාණයද උදේ වේලාසනින් ඒ කියන්නේ අද කාලේ අරුණෝදය සිදු වෙනවා අපේ පැරණි වේලාවන් අනු රාත්‍රී 5:47ට පමණ එයින් පසුව ඊල් දාණය පිළිගැනීම සුදුසුයි. ඒ මොකද උදේ 7ට පැවිදි පින්කම සිද්ධ වෙන්නේ. අපේ පූජ්‍ය කාගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේක කළ සාකච්ඡාවේදී මට සනීප මන්දි නිසා පාන්දර 4ට අපහසු නිසා මේ උදේ 4ට තියාගන්නේ. ඒ සඳහා අපි බොහොම සතුටු වුණා මේ යෝජනාවට. එනිසා උදේ 7 වෙනකොට අත කියන්නේ සාමාන්‍යයෙන් 6:30 පමණ වෙනකොට මේ පැවිදි උපේ අපේක්ෂක පිළිසඳ ආහාර පාන දාන කටයුතු නිමවා ඒ දෙමව්පියන් එක්ක මම ඉන්නේ ආවාස ගොඩනැගිල්ලට එන්නට ඕනේ. මේ සැරේ පැවිදි පින්කම කෙරෙන්නේ එතනයි වැඩි පිරිසක් පැවිදි වීමට නැති නිසා මටත් පහසු වෙනවා නිසා මාකරේ අනුකම්පාවෙන් එතෙන්ද පැමිණ යාම අපේ ගරු කටයුතු වැඩිහිටි ස්වාමින් වහන්සේලා එක්කාසු වෙලා පූජනීය මහණියන් වහන්සේලාට බුදුබාපතා ඒ උතුම් මහාන පින්කම සිද්ධ කරන්නට පුළුවනි. ඒ සඳහා කවුරුත් බලාපොරොත්තු වෙමු. එලාසනින් කමිනෙන් අපි කරුණාවෙන් ආරාධනා කරනවා. සිල් සමාදන් වෙන පින්තුන්ද උදේ ශීල පායාස පූජාවක් වැඩම කරවාගෙන පැමිණීමෙන් පසු මෙතෙන් විම සිල් සමාදන් වෙන්න පුළුවන් බව මතක් සාර්ථක කරනවා. ඒ ක්‍රම හෙට දවසේ පින්දපාත චර්යාව උදේ 9ට පමණ වේලාවකින් සිදු වෙනවා. එනිසා එක දවසේ සිදුවෙනේ පින්කම් පෙළටද සහභාගී වීමට හැම දිනාට කායික මානසික සැනසෙල්ලේ පහසු වේදන වේවා කියලා අපි මෛත්‍රී කරනවා මේ කරන සෑම කුසලයකින්ම බුදු සසුන බබලේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සෑම දිනාට සංඝ රත්නය ආශිංසන කරනවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු